නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ සුපුරුදු පරිදි අද දවසේත් අපි මිලිඳු රාජපක්ෂේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් ඔබට මතකයි ගියවර වැඩසටහනේ අපේ මෛත්‍රී ආනුභාවය පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේගෙන් කරුණ අහලා දැනගත්තා. උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් විවරණයට අනුව. ඒ වගේම අමරාදේවිය පිළිබඳවත් අවසාන භාගයේ කරුණු සඳහන් කරන්නට යෙදුනා. ඉතින් අද දවසේත් මේ කාරණා සවිස්තරව දැනගන්න අපට අවකාශ ලැබේවි. මේ සියලු කාරණා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අද දවසේත් අපි පළමුවෙන්ම උන්වහන්සේ වන්දනා කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරන්නම් අද මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය දකුණු වැව්වාන හම්මිල්ල කුලම නොච්චාගම යන ලිපිනේ පදිංචි පින්වත් එස්.එම්. ප්‍රියන්ත ගුණතිලක මහත්මයා එම් දුශාන්ති අත්තනායක මහත්මිය සහ එස්.එම්. හරිනි සයස්නා සංගීති දියණිය ඇතුළු ඒ පින්වතුන් විසින් දායකත්වයේ දරන්නේ අපි මෙත්සිතින් මේ කාරණා සිහිපත් කරගනිමු. ඒත් එක්කම අද දවසේත් අපට කරුණාවෙන් මිනිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ චිත්‍රඥයක් වන අවසරයි වැලිමඬ ශ්‍රද්ධාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපේ පාදහපි වන්දනය සිදු කොට ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අවසරයි අපගේ নমස්කාරය වේවා අවසරයි ස්වාමීනි නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මිලිඳු රාජ ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ සහ මිලිඳු රජුරුව අතර ඇති වෙන කතාබහ. එතකොට මේ කතාබහ ඇති වෙන්නේ වනාන්තරයක් අස්සේ මිලිඳු රජුරුවයි නාගසේන මහරහතන් වහන්සේ විතරයි ඉන්නේ. ඇතරම දැන් මේ වෙනකොට කොච්චර වෙලාවක් ගියාද කියලා අපිට හිතා ගන්න බෑ. දැන් අපි කියවගෙන යනකොට තමයි ඉදිරියට අපිට හම්බ වුණොත් හම්බ වෙන්නේ මේ සාකච්ඡාව ඉවර වෙනකොට කීය වෙලාද කියලා. රජවාසාවන අපි දුටුවා නේද? දුටුවා දුටුවා. රජවංශලී සාකච්ඡාව මධ්‍යම රාත්‍රියේ වුණා. එතකොට රජුරෝ මේ අනුමාන කරලා ප්‍රශ්න අහන්නේ දැන් රජතුමාගේ ප්‍රශ්න නෙවෙයි අනාගතේ ප්‍රශ්නයක් මේ විදිහට හදන්න පුළුවන් කියලා බුද්ධ ශාසනයේ වචන සිද්ධි අරගෙන ඒකට මෙච්චර වික්ත විසරද නාගසේන මහරහතන් වහන්සේගෙන් උත්තරය අරන් තියන්න ඕන කියලා. ඇත්තටම අපි මෙතෙක් කතා කරගෙන ගිය මිලිඳුරාජ ප්‍රශ්නේ දෙවෙනි පොත් වහන්සේගේ පිළිවෙලේ අපිට දේවදත්ත ගැන කර්මයන්ගේ කර්ම කුසල සහ අකුසලවල විපාක සමානයිද කියන ප්‍රශ්නේ කතා කරන්න තියෙද්දී අපිට කලින් දවසේ වෙලාව ඉතුරු වෙලා අමරාදේවි ගැන කතා කරන්න පුළුවන් වෙයි කියලා අපි සාකච්ඡා කළා. නමුත් අපිට කතා කරගන්න බැරි වුණා. එහෙමයි කුසල අකුසල සමානයිද කියන ප්‍රශ්නේ අපි කතා කළේ නෑ. අපි ඒක ඊළඟ වැඩසටහනේ කතා කරමු. අද අපි අමරාදේවි ගැනම නැවත අපි නතර කරපු තැන ඉඳලා ආරම්භ කරමු. එතකොට මහෞෂධ පඬිතුමා මහෞෂධ පඬිතුමා දැන් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මෙහෙමයි. මිලිඳු රජුගේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි මේ ස්ත්‍රීන් ඒ කියන්නේ කුණාල ජාතකයේ තියෙනවා ඉදින් අවස්ථාවක් හෝ රහස්‍ය තැනක් හෝ ඇරයුමක් හෝ ලබයි නම් සියලු ස්ත්‍රී හෝ අත්පා නැති පීඨ සප්පී නම් පුරුෂයා සමග හෝ පරපුරුෂ සේවනයේ යෙදෙති. දැන් පීඨ සප්පී කියලා කියන්නේ දැන් අපි අත්පය නැති ඇයට කොටා කියලා අපි වචන පාවිච්චි කරන්නේ ඒ වාගේ අත්පය නැති පීඨ සප්පී පුරුෂයෝ. දීන පහක් පුරුෂයා කියන එක. ඒ වාගේ අයත් එක පවා කුණාල ජාතියේ තියෙනවා අවස්ථාවක් රහස් තැනක් ඇරයුමක් ලැබුණොත් එහෙම විස්තරින් අත්පා නැති පීත සප්පී කියන දීන පුරුෂයෙක් එක්ක වුණත් පරපුරුෂයේ යෙදෙන්න පුළුවන්. පරපුරුෂ සේවනයේ යෙදෙනවා. අවස්ථාවක් ලැබුණොත් රහස් රහස් තැනක් ලැබුණොත් ඇරයුමක් ලැබුණොත් ඒක වෙන්නේ මෙහෙමයි. එක්තරා රජ කෙනෙක්ගේ විසවා මේ දැන් රජුරෝ නිදාගෙන. දැන් රාජතුමාට නිින්ද ගියා. දැන් නිින්ද ගිය රජුරෝ ඇහැරවන්නත් බෑ. දැන් විසව රාගයෙන් පිච්චි පිච්චි ඉන්නවා. රාගයෙන් පිච්චි පිච්චි දැවි දැවි ඉන්නකොට මේ ඒ අතරේම හොරෙක් හොරකම් කරන්න ආපු හොරෙක් මාලිගාවට පයින්නවා. ඒතර මාලිගාවේ ගහක ඉඳලා දැන් අර අභ්‍යන්තරේ කච්චි නිදා ගන්නකල් ඉන්නවා. එතකොට මේ හොරා දකිනවා අර රජතුමාගේ බිසව රාගයෙන් දෙවි දෙවි ඉඳලා ඒ මාලිගාවට ආසන්න අත්තකින් හිමීට බැහැලා ඒ අත්ත දිගේ පහළට ඇවිල්ලා මේ වටපිට බලනවා මුරකාරයෙක් හරි අල්ලගන්න. මේ රජ බිසවා ඊට පස්සේ එයා දැක්කේ කොටෙක් ඉන්නවා. අතපය නැති දීන කොටෙක් ඉන්නවා. මේක ගියානේ අර කොටා ළඟට. ස්වාමීන් වහන්සේ කොටා ළඟට ගිහිල්ලා තමන්ගේ ආසාව ඉෂ්ට කරගෙන එනවා මේ අර ගහේ හිටපු හොරා දැක්කා. ඒකට ඒ හොරා ඒ වෙලාවේ කියනවා මේ රහස්‍ය අවස්ථාවක් ඊළඟට අවස්ථාවක් ඇරයුමක් ලැබුණොත් එහෙම මේ ගෑනුණා මේ පරපුරුෂ සේවනයේ යෙදෙනවාමයි කියලා කියනවා. ඒක මේක ඒතකොට ඒ කියපු වචනේ කුණාල ජාතකයෙන් බුද්ධ වචනයක් විදිහට ආවා. එතකොට රජුරෝ කියනවා මිලිඳු රජුරෝ ඔහොම එකක් දැන් කියනවනේ ජාතක කතාවේ. එතකොට ඔබ වහන්සේලාම බණට කියනවා අමරාදේවි පරපුරුෂ සේවනයේ දුන්නේ නැහැ කියලා. එතකොට අමරාදේවි කියන්නේ මෙහෙමයි අමරාදේවි මහෞෂධ පඬිතුමා දිනදක් සොයාගෙන යද්දී අමරාදේවි හම්බ වුණා. සුට එක වියංගෙන් ඈ ගොඩක් පරීක්ෂා කරලා තමයි අමරාදේවිගේ ගෙදරට ගියේ. සුට ගෙදර බොහෝ කාලයක් ඉඳලා ඒ Tamanට ලැබුණ ධනයේ වස්තුව කහවණු දහස් ගණනක් දෙමව්පියන්ට දීලා යැපෙන්න අමරාදේවිත් අරගෙන දැන් මහෞෂධ පඬිතුමා මාලිගාවට එනවා. ස්වාමීන් එතන ඔබ වහන්සේ කියවර අර කතා ප්‍රවෘත්තියක් ටිකක් පැහැදිලි කරලා නම් දුන්නා මේ මහෞෂධ පඬිත්යන් මේ නිවසට පැමිණෙන ආකාරය ස්වාමීන් අපි ඊයේ පැහැදිලි කළා නේද මීට කලින් දවසේ. එතකොට මම හිතනවා දැන් ඒක දැන් කට්ටිය දිගටම ආන නිසා මතක ඇති. එතකොට මහෞෂධ පඬිතුමා කොහොම හරි අර දුප්පත් කෙල්ල අමරාදේවි ලස්සනයි රංගුවක් වගේ ඈ ගෙන්නගෙන එනවා දැන් රජමාලිගාවට. මාලිගාවට ගෙන්නගෙන එන අතරේ දොරටුව ළඟ දොරටු පාලකයාගේ ගෙදර නවත්තනවා. නවත්තලා මේ මේ හැබැයි ඒ වෙනකල් ඒ වෙනකල් ඈ පිරිසිදු ආරක්ෂා කරගෙන පිරිසිදු කන්‍යාවයක් විදියට රැකගෙන ඉන්න මහෞෂධ පඬිතුමා වග බලා ගන්නවා. එතකොට මහෞෂධ පඬිතුමා මේ දොරටු පාලකයාගේ ගෙදර තියලා ඔහු මාලිගාවට ගිහිල්ලා මාලිගාවේ හොඳට කතා බහ කරන්න පුළුවන් හොඳ හැඩි දැඩි පෙනුම තියෙන කොල්ලෙකුට කහවණු දීලා කිව්වා අහවල් ගෙදර කෙල්ලෙක් ඉන්නවා පොළඹවා ගනින් කියලා. එතකොට අර කොල්ලා ගිහිල්ලා දොරටු පාලකයාගේ ගෙදර හිටපු අමරාදේවියට එක එක කතා කියලා පෙම්බස් දොඩලා අනේ පනේ කියලා මේ එන්න හැදුවා. ඊට පස්සේ කැමති වුණේ ඊට පස්සේ දෙවෙනි පාරත් ඇව්වා. තුන්වෙනි පාරත් ඇව්වා. කැමති වුණේම නැහැ. ඊට පස්සේ බලෙන් ඇදගෙන ආවා. ඇදගෙන ඇවිල්ලා මහෞෂධ පඬිතුමා ඉස්සරහ තිබ්බා. දැන් මහෞෂධ පඬිතුමා සරුවාභරණයෙන් තැරසිලා. හැබැයි අමරාදේවි ගේන්න ගියේ දුප්පත් මිනිසෙක් විදිහට. එතකොට අර මාලිගාවේ ඉඳලා අමරාදේවි ඇදගෙන ඇවිල්ලා ආ දැන් ඔබ මන් ළඟට ගෙනාවා කියලා කිව්වා මහවසුද පඬිතුමා. දැන් අමරාදේවිට හොයාගන්න බෑ. එතකොට මේ සරුවාභරණයෙන් සැරසුණු කුමාරයා හොයාගන්න බෑ කියන්නේ ඔහු ගමට ගිහිල්ලා තියෙන කොච්චර දරිද්‍ර ස්වභාවයකින්ද කියලා බලන්න විස්මාරු කරගෙනද කියලා. ඊට පස්සේ අමරාදේවිය ඒ කඳුළු සැලුවා. කඳුළු සැලලා පොඩි හිණාවක් දැම්මා. ඊට පස්සේ මහෞෂධ පඬිතුමා අහනවා මේ කුමරි මේ එම්බියා එම්බා මේ ඔ කුමරිය මොකද උඹ hina වෙලා ඇඬුවේ කියලා. ඊට පස්සේ කියනවා මට hinaවක් ආවේ ඔබ මහා සැප සම්පත්තියකින් ඉන්න කෙනෙක්. සංසාරේ ගොඩාක් පින් කළා බොහෝ සැප සම්පත් ලැබිලා කියලා පිනේ විපාක දැකලා මට hina වුණා. hina ගියා කියලා. මම ඇඬුවේ මට ස්වාමියෙක් ඉන්නවා කියලා. මට ස්වාමියෙක් ඉන්නවා ස්වාමියෙක් ඉන්න ස්වාමියාට ආදරේ බිරිඳක් බලෙන් ඇදගෙන ආපු පාපෙන් උඹ මැරිලා නිරේ යනවා කියලා. අනේ මේ අහිංසක සත්වයා නිරේ යනවනේ කියලා මට දුක හිතිලක් තමයි කිව්ව අඳන්නේ. දැන් අද කාලේ එහෙමනම් ඔය වාගේ ඇදගෙන ආවොත් දැන් කල්පනා කරායි අර එතෙන්ට කල අර මේ මේ දොරටු පාලකයාගේ ගෙදරට ගේනන් ගෙනාවේ දුප්පත් කොල්ලනේ. ඊටකොට කල්පනා කරේ අර කමකෙද්ද කියලා. වේදි මහණෙක් මේ කමෙන්න කියලා අද කාලේ වෙන්න බැරිද? අද කාලේ ස්ත්‍රීන්ට ධනයයි වස්තුවයි තිබ්බොත් එතන ඉහා තියෙනවද? සමස්තයක් වශයෙන් නෙවෙයි මම මේ ලෝකේ අහන දකින්නවත් එක කියන්නේ. ඊට පස්සේ මහෞෂධ පඬිතුමාට තේරෙනවා මේ නෑට මා අඳුර ගන්න බෑ කියලා. ඊට පස්සේ මහෞෂධ පඬිතුමා එහෙම ඉද්දී ගිහිල්ලා විස්මාර කරන පරණ විදියට වෙනවා. ඇවිල්ලා තමයි ඈට ඔප්පු කරන්නේ මහෞෂධ පඬිතුමාගේ භවන කියලා. එතකොට කියනවා ඔබ වහන්සේලා දැන් ඉස්සලා ජාතක කතාවක බණට කියනවා ස්ත්‍රීන් වරදේ නොබැඳෙන අවස්ථාව. අවස්ථාවක් ලැබුණොත්, රහස් තැනක් ලැබුණොත්, ඊළඟට ඇරයුමක් ලැබුණොත් කොටෙක් එක්ක හරි මුන් ඉන්නවා. තමන්ගේ මිනිහා ඇර කියලා කියනවා. ඒතර මෙතන අමරාදේවි මේ කිසිම විදියකට පරපුරුෂ සේවනයේ දෙන්නේ නැහැ කියලා කියනවා. මහත්තයා මේ අමරාදේවි කියන්නේ යසෝදරා. යසෝදරා සංසාරේටම කඩපු නැති සිල්පදයක් තියෙනවා. ඒ තමයි වැරදි කාම සේවනය. ඉතින් ඒ නිසා මේ අමරාදේවි ගැන ඔබ වහන්සේලා එහෙම කියනවා. එතකොට ඉස්සල්ලා බණ ටික හරිනම්. ඒ කියන්නේ මේ අවස්ථාවක් ලැබුණොත්, ඇරයුමක් ලැබුණොත්, රහස් දැනක් ලැබුණොත් ස්ත්‍රීන් වරදේ දෙන්නේ නොයදී ඉන්නේ අනිවාර්යෙන් පව් වැඩ කරනවා. එතකොට මෙතන ඒක හරිනම් අමරදේවි වැළකුණා කියන එක බොරු. මොකද ඒ ඈ තනියෙන් හිටියේ. එතකොට බලෙන්ම ගිහිල්ලා යොමු කරගන්න හැදුවා. එතකොට ඒක බොරු. හැබැයි අමරාදේවිය ඇත්තටම ඒක කළේ නැත්නම් ඒ වැරද්ද. එහෙනම් අර ඉස්සල්ලා කියපු එක බොරු. අරක ඉස්සල කතාව කුණාල ජාතකය මේ අමරාදේවි උම්මංග ජාතකය. ඊට පස්සේ ඒ නිසා ඔය උබතෝ කෝටික ප්‍රශ්නය නාගසේනියන් වහන්සේ ඔබ වහන්සේ කරා පැමිණුණා. ඒ නිසා දැන් මේක විසඳලා දෙන්න කිව්වා. එතකොට මේ රජතුමාට ජාතක කතා පිළිබඳ තියෙන දැනුම ස්වාමීන් වහන්සේ ඒ විදි රජතුමන් නවාංග ශාස්ත්‍ර ශාසනය පිළිබඳවම පුලුල් පෘතුල අවබෝධයක් දැනුමක් ඉදලා තියෙනවා. අනිතක මෙයා ග්‍රීක රජෙක් නේ. ඇලෙක්සැන්ඩරියාවෙන් ආපු රජෙක්නේ. මේ ධර්මාශෝක රජුරුවන්ගේ සීයා චන්ද්‍රගුප්ත. චන්ද්‍රගුප්ත රජුරුව මහා ඇලෙක්සැන්ඩර් රජුරුව ඇලෙක්සැන්ඩ්‍රියාව ඉඳලා එනකොට චන්ද්‍රගුප්ත ඒව පළව හැරියා. ඉන්දියාව ආක්‍රමණය කරන්න දුන්නේ නමුත් අවුරුදු 100 ගානකට පස්සේ ආය ඇලෙක්සැන්ඩ්‍රියාව විසින් ಭಾರතයට යටපත් කළා. ඒ යටපත් කරපු අතර හිටපු එක අතරක ඒ අතර හිටපු ග්‍රීක ප්‍රධාන රජෙක් තමයි මේ මිලිඳු රජුරෝ. එතකොට ඉන්දියාවේ ධර්මාශෝක රජුරෝ මිලිඳු රජුරෝ ඊළඟට කනිෂ්ක රජුරෝ ඔය වගේ විශේෂ රජවරු කිහිප දෙනා ඉන්නේ. එතකොට එහින් ප්‍රධාන තැන ලැබෙනවා ධර්මාශෝක රජුරවන්ට. ඊළඟට මේ මිලිඳු රජුරවන්න ඊළඟට කනිෂ්ක රජුරවන්න තව එක රජ කෙනෙක් ඉන්නවා මට මතක නෑ. විශේෂ රජ කෙනෙක්. එතකොට එහෙම පිට පැත්තක ඉඳලා ඇවිල්ලා ආක්‍රමණය කරලා මහා තේජසක් ආධිපත්‍යය තියා හිටපු රජ කෙනෙක් විදිහට බුද්ධ දේශනාව ගැන මේ විදිහට තියෙන දැනුමත් එක බලනකොට අද කාලේ අපේ රටේ ඉන්න නායකයන්ට ධම්මපදේ ගාතාවක් පුළුවන් ද මහත්තයා? මහා වංශේ කියවපු එකෙක් නැතුව ඇති. මහා වංශේ කියවපු එකෙක් නැතුව ඇති. මේන්න රජවරු ඊට පස්සේ දැන් ඔන්න ඔය ප්‍රශ්න දෙක එකට ආපු ගමන් අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා රජතුමනි අවස්ථාවක් හෝ රහස්‍ය තැනක් හෝ ඇරයුමක් හෝ ලැබුණොත් සියලු ස්ත්‍රීහු අත්පා නැති පීඨ සම්පී නම් පුරුෂයා සමග හෝ පීඨ සම්පී කියන්නේ නීච පුජ්‍යලයා සමග හෝ පරකුස සේවනයේ යෙදිති කියලා කුණාල ජාතකයේ වචනයක් තියෙනවා ඒ වගේම මහෞෂධ පඬිතයාගේ බිරිඳ වූ අමරා දේවිය රජ කෙනෙකුසේ සැරසී සිටි පුරුෂයෙකු කහවණු දහසක් දී ඇරයුම් කළද ඕතම කිසි පාපයක් නොකළාය කියලා උම්මගේ ජාතකයේ තියෙනවා. මහරජාණෙනි ස්ත්‍රීන් මසුරන් දහසක් ලැබමින් එබඳු රජ කෙනෙකු හා සමාන පුරුෂයෙකු සමග පව්කම් කරන්නීමය. ඒ ස්වභාවය. ස්ත්‍රියගේ ස්වභාවය. කහවණුත් තිබ්බොත් කෙනත් කඩවසන්නම් වැරද්ද කරනවා. ඊට පස්සේ ඉතින් ඇය එබඳු අවස්ථාවක් හෝ රහසිතනක් හෝ ඇරවීමක් හෝ ලබන්නේ නම් නොකරන්නේද? කහවණුයි පුරුෂයයි දැක්ක ගමන්මත් වර්ධේ යෙදෙනවා නම් රහස්‍ය තනක් ඇරයුමක් අවස්ථාවක් ලැබුණොත් නොකර ඉඳීද නමුත් රජතුමනි අමරාදේවියට එබඳු අවස්ථාවක් හෝ රහස්‍ය තැනක් හෝ ඇරයුමක් හෝ ලබන්නේ නම් එබඳු අවස්ථාවක් ඈ නොදුටුවාය. අමරාදේවිත් ඒ වැරද්ද කළේ නැත්තේ අවස්ථාවක් ලැබුණේ රහස් තැනක් ලැබුණේ නැහැ. ඇරයුමක් ලැබුණේ නැහැ. ඒක හොඳට පැහැදිලි කරනවා මේක අතිශයින් වැදගත්. ඊට පස්සේ කියනවා මොකද්ද මේ අමරාදේවිය දැක්කේ නැති රහස් තැන ඊළඟ අවස්ථාව ඒ තමයි කියනවා අමරාදේවිය දැක්කේ නැහැ කියනවා මෙහිලා ලෝකයාගේ ගැරහුමට බියෙන් ඒට අවස්ථාවක් නොදුටුවාය. මේක කළොත් ලෝකයා ගරහයි කියනවා. කියන එකක් තියෙනවනේ. ඒක ගැරහුම් ලබන්නේ නැහැ කියන අවස්ථාවක් දැක්කේ නැහැ. ඊළඟට පරලෝකයේ නිරේත බියෙන් ඒට අවස්ථාවක් නොදුටු අය. මැරුණාට පස්සේ මම මේ පාප කර්මෙන් නිරේ යනවා. මට අද අපේ නායක හඳුනමක් මුණ ගැහුණා. ඒ නායක හඳුර කියනවා හරි වැඩි මේ ආස්මතුනේ මේ ළඟදී වයසක අම්මා කෙනෙකුට සීල් දුන්නාලු. ඒ සීල් දුන්නාට පස්සේ පානාතිපාතා අදින්නාදානා කියලා කාමේසු මිත්‍යාචාරා කියනට අර අම්මා කරබා ගත්තලු. කියන්න කිව්වලු. අනේ ඕක කියන්නේ කොහොමද හඳුරන්නේ මං? කිව්වලු මේ වයසක අම්මා. හිත හදාගන්නත් දක්ෂ නෑ. අරකම පෑරි පෑරි එන අතර අනිතක මේ පිරිස මැද මේ වචනේ යනවා කියන්නේ. ස්වාමීනි ඇය මේ ස්ත්‍රිය ස්වභාවයෙන් ධෛර්ය සම්පන්න වෙන්නේ නැහැ කියලාද? ඒ මේකෙන් බලනකොට සාමාන්‍යයෙන් ඒ ස්ත්‍රීන් මේක ස්ත්‍රීන් කරන චෝදනාවක් නෙවෙයි. මේ දේශනාව හරියට ඇහුවොත් වරදේ බැඳෙන්න හිත් එන ස්ත්‍රීන්ට වලකින්ද පැති ටිකක් හම්බ වෙනවා එහෙමයි ස්වාමී. හිත ලෝල, හිත චපල, හිත ඒ තැන දුවන ස්ත්‍රීන්ට මේ ධර්ම දේශනාව ඔවුන්ගේ ජීවිතේට ලොකු වැටකඩුල්ලක්. ඊට පස්සේ කියනවා මේ කටු ඒතකොට නිරේ යන්නේ නැහැ කියලා අවස්ථාවක් අමරා දැක්කේ නැහැ. එහෙමයි. ඒ නිරේ යනවා. ඒ නිසා පාපේ කරගන්න බෑ. ඊළඟට තියෙනවා කටුක විපාකයට වැටුණු නොකමැතිව ඒ අවස්ථාවක් නොදුටු ආය. වැරදි කාමසේනේ විපාකම. එහෙමයි. නිරේ ගිහිලා අවුරුදු 10000 ගාණක් කටු ඉඳිලි වැටෙන එක. ඊළඟට තිරිසන් ලෝකෙට ඇවිල්ලා රහස් ප්‍රදේශ කුණු වෙන එක. ඊට පස්සේ പ്രേත ලෝකවලට ඇවිල්ලා රහස් ප්‍රදේශ කුණු වෙවි එකිනෙකාගේ දිග නියපොතු වලින් කඩාගෙන කන එක. මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ නපුංසකයෝ වෙන එක. එහෙමයි. මනුෂ්‍ය ලෝකෙට ආවට පස්සේ පිරිමියෙක් වුණත් කෝෂ කලන එක. මනුෂ්‍ය මේ මේ ඊළඟට මනුෂ්‍ය ලෝකේ දැන් පිරිමියාගේ පැත්තෙන් ගත්තොත් ඊළඟට මනුෂ්‍ය ලෝකයට ආවත් ස්ත්‍රියක් වෙන එක. ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාවයෙන් නොමිදෙන එක. ස්ත්‍රියක් නම් වැරදිකාම සේවනය කරන්නේ මනුස්ස ලෝකයට ආවට පස්සේ ආදරයක් නොලබන එක. පිවිතුරු ආදරය දෙන ස්වාමියෙක් නොලබන එක. අභූත චෝදනා විඳින්න ලක් වෙන එක. දරුවෝ තමාව අත්හැරලා යන එක. නැන්දම්මාගෙන් රද වේදනා විඳින්න ලැබෙන එක. දරුවෝ ලැබීම් නොලැබීම් ආදි වලින් දෝෂ විඳින්න ලැබෙන එක. තමාව දැන දැන සමන්ගේ ස්වාමියා වැරදි කාමසේවණේ යෙදෙනවා අහන්න දකින්න ලැබෙන එක. මේ ස්ත්‍රිය සංසාරේ වැනි උකර්ම කරලා තියෙනවා. එතකොට අමරාජීවිය කර්ම විපාකය ගැන හිතනකොට Tamande වැරද්දක් පිරිමියෙක් එක්ක ඉඳලා වෙනත් පිරිමියෙක් එක්ක ඒ විපාක වලින් මිදෙන්න අවස්ථාවක් දකින්නේ දැන් අපි අවස්ථාවක් කියනකොට හිතෙන්නේ මේ කවුරුත් නැති වටපිටාවේ අවස්ථාවක් ගැනනේ. එහෙමයි ස්වාමී. දැන් උතරම් කල්පනාවක් අපිට සාමාන්‍ය ලෝකේ දැන් ඒකට තේරෙන්නේ නැද්ද මහත්තයා සාමාන්‍ය ස්ත්‍රීන්ගේ ස්වභාවය තමයි වරදේ බැඳෙන එක. එතකොට ඈ වරදේ නොබැඳෙන ස්ත්‍රියක් කරන්නේ ප්‍රඥාවෙන්. එහෙමයි ස්වාමීනි. ස්ත්‍රියගේ ස්වභාවය ඒක මේක ඒක තේරුම් ගන්න තේරෙන්න එකක් මෙහෙම. ඒ තමයි සාමාන්‍ය මිනිසෙක් ගත්තොත් එහෙම අපි කියමු තරුණ කෙනෙක් පුතෙක් හරි දුවෙක් හරි ගත්තොත් එයාලගේ ජීවිතය ඇති වෙන කෙලෙස් තියෙනවා. එහෙමයි ස්වාමී. ඒකට එයාලට කෙලෙස් වල හැසිරෙන්න පුළුවන් විදිහට ශාරීරික අවයව හැදිලා තියෙනවා. එතකොට එහෙම පරිසරයක් තියෙද්දී බඹසරක් හෝ පිරිසුදු ජීවිතයක් රකින්නේ කල්පනාවෙන් නෙවෙයිද? එහෙමයි අවශ්‍යයි ස්වාමීනි. කල්පනා කරන ක්‍රමයෙන් නෙවෙයිද? දැන් පුතෙක් බඹසර රකින්නේ එයාට බඹසර කඩා ගන්න පුළුවන් විදිහට පරිසරය තියෙන්නේ. එහෙමයි. තිබ්බට බඹසර රකින්නේ කල්පනාවෙන්. එයා කල්පනා කරන විදිහත් එක්ක. ඒ වගේ තමයි ස්ත්‍රියට උරුම වෙච්ච එකක් තමයි එයාගේ හිත ඉක්මනට වෙනත් පිරිමින් කරා යන්නේ කියලා. පිරිමින්ගෙන් සෑහීමකටපත් වෙන්නේ නැති එක. මේ රටේ රජ වෙලත් ඉඳලා තියෙනවනේ ගෑනු. සානිකර පිරිමි මහිතේ සෑහෙන ගානක් එක්ක හිටපු. එනේ නේකා මරමරා එක එකාසේ අවසානයේ දොරටු පාලකයාට රජකම දීලා තිනු ඒකත් එක්ක බුදියා ගන්න ඕන කමද. මේ රටේ වෙච්ච දේවල් ඉස්සර. එතකොට එහෙම එතකොට එවැනි ස්වභාවයක් ස්ත්‍රියට උරුම වෙලා තියෙද්දී ඈ ඒකෙන් වළකිනවා. අද වුණත් කෙනෙක් ඒකෙන් වළකිනවා නම් මේකෙන් මේකෙන් කියන්නේ ලෝකේ සියලු ස්ත්‍රීන් වරදේ බැඳී ඇත කියලා. මේ ලෝකේ කෙනෙක් වරදින් වළකිනවා නම් වැළකීලා ඉන්නේ යම් ස්ත්‍රියක් කල්පනා කරලා. ඒ කල්පනා කරන ක්‍රම ටික තමයි මේ තියෙන්නේ. <laughs> ස්වාමීන් කලින් අවස්ථාවකත් අපිට ඔබ වහන්සේ මතක් කරලා දුන්නේ ওই ධර්මයට අනුව අර සියලු සියුම් බැඳීම් සිඳින්න නම් නුවණ ඕන කියන නුවණම ඕන නුවණම ඕන කල්පනා කරන එක. ඒතර කල්පනා කරන එක නිකම් පහළ වෙන්නේ නැහනේ. ඒක සත්පුරුෂ ඇසුරක්, කල්යාණ කල්යාණ මිත්‍ර සේවනයත්, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් එක්ක ඒකයි මේ ධර්ම දේශන අහන එකේ වටිනාකම. ඊට පස්සේ තියෙනවා ප්‍රිය ස්වාමියා අත්හරිනු අකමැත්තෙන් ඊට අවස්ථාවක් නොදුටුවාය. තමන්ගේ ස්වාමියාට ආදරය නිසා වෙන මිනිහෙක්ගෙන් නොකට යුතු බැල්මක් එනකොට තමන්ගේ මිනිහා මතක් වෙනවා. වෙන පරපුරුෂයෙක්ගේ ඇරයුමක් අවස්ථාවක් බැල්මක් ඉඟි බිඟි පෑමක් එනකොට තමන්ගේ මිනිස්සයා මතක් වෙන්නේ ආදරය නිසා. එහෙමයි ස්වාමී. උතර තමන් දැන් තමන්ගේ මිනිහා මතක් නොවීනේ යන්නේ. මට මිනිහෙක් ඉන්නවා කියලා හිතුවනම් හරිනේ. ඊට පස්සේ ස්වාමි ගෞරවයෙන් ඒට අවස්ථාවක් නොදුටුවාය. ස්වාමියාට තියෙන ගෞරවය නිසා. එහෙනම් යම්කිසි කෙනෙක් වරදේ බැඳෙනවා නම් ස්ත්‍රියා, ඔහු ඒ ස්ත්‍රිය Tamanට ස්වාමියෙක් ඉන්නවා කියලා හිතන්නේ ස්වාමියාට ගෞරව ඒකයි ස්වාමියාට ගෞරව නැති වුණාට පස්සේ ස්ත්‍රිය පරපුරුෂ සේවනයේ යෙදීමේ ප්‍රවණතාවය වැඩි. ඒකයි කියන්නේ තමන් බැඳපු මිනිහට ගොනා බූරුවා බල්ලා කියලා බනින්න එපා කියලා කියන්නේ ඒකයි. ස්වාමි ගෞරවය ඇති කරගන්න. අදටත් මේ මිහිමණ්ඩලේ පය තියලා සමහර ස්ත්‍රීන් සිටිනවා උදේට ගෙදරින් වැඩට යනකොට ස්වාමියාට වඳින. සවස නිදා ගන්නකොට වඳින. ස්වාමියා කිව්වට පස්සේ ඒක අනුමත කරන. විරුද්ධව කතා නොකරන. තමන්ගේ ස්වාමියාට ගෞරව කාන්තාව අදටත් මනස ලෝකේ ඉන්නවා. අතුරුදහන් වෙලා නැහැ. ස්වාමිනේ පරිද්දෙන් ස්වාමියා ගරුකොටම ඇසුරු කිරීම මේ සුගතියේ ඉපදින්නත් හේතු වෙන පින ස්වාමියාට ගෞරවයෙන් පතිවෘතාව රැකගෙන එසේ වාසය කරන කාන්තාවෝ මේ මරණින් මත්තේ සුගතියේ උපදිනවා ඒ විදිහටයි තියෙන්නේ ස්වාමීනි අවසරයි එතකොට අපි අර අමරාදේවි වරදට නොබැඳී ඉන්න හිතපු විදිහ මේ තියෙන්නේ ස්වාමීනි ඒත් නුවණින්මයි නේද නුවණින් නුවණින් කල්පනා කිරීමයි ඊට පස්සේ ස්වාමියාට තියෙන ගෞරවයෙන් වැරද්දේ දුන්නේ කියනවා ඒවා මේ ඊතා පවිතු ලාමකෝ නීච වූ දෙකයි සැලකීමෙන් ඒට අවස්ථාවක් නොදුටුවාය. ඒතර පවිතු නීච ලාමක දෙයක් විදිහට එයා දැක්ක අමරාදීයේදී. තමන්ගේ ස්වාමියා ඇර වෙන ස්වාමියෙක් ගැන එක්ක ඉඳීම නීච පවිතු ලාමක දෙයක් විදිහට. දැන් අද කාලේ ගත්තොත් අරයටත් ඉන්නවා නම් අපිට මොකෝ මේ කියන්නේ නීච පවිතු ලාමක ස්ත්‍රීන්. ඊට පස්සේ තියෙනවා පතිවෘතා ධර්මයේ බිඳුණු නොකමැති වේට අවස්ථාවක් නොදිටුවාය. එතකොට ඈ පුංචි කාලේ ඉඳලම බ්‍රහ්මචාරී. ඒ කුමරි බඹසර තියෙනවා. ඒ කියන්නේ කවදාවත් Tamange ශරීරේ රාගසිතකින් කිසි කෙනෙකුට ස්පර්ශ කරන්න දීලා නැහැ. ඊළඟට තමාවත් මේ කායිකව ආස්වාදජනක ස්පර්ශයක් විඳලා නැහැ. කුමරි බඹසර රැකගෙන. පවිත්‍ර වූ ජීවිතයක් එක්ක ඈ හිටියා අමරාදේවිල. එහෙමයි. දැන් ස්වාමියෙක් එක්ක විවාහ වුණා. විවාහ වුණාට පස්සේ ස්වාමියෙක් ඉන්නවා. ඒකට ඈගේ ජීවිතයේ තියෙන ලොකුම දෙයක් තමයි මම මගේ ස්වාමියා ඉක්මවා යන්නේ නැහැ. එහෙමයි ස්වාමී. දැන් මේ අද කාලේ විවාහයක් වුණාම වෙඩින් එකට කල්පනා කරනවා මිසක් හරිද එන නෑදෑයෝ ගැන කල්පනා කරනවා මිසක් මම බඳිනවා මම බඳිනකොට මම ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම කවදාවත් මගේ ස්වාමියා ඉක්මවා යන්නේ නැහැ කියලා කියලා අදිෂ්ඨාන ඇති කරගෙන විවාහ වෙනවා කියන එකක් තියෙනවද දන්නේ මම නම් ඒව ගැන දන්නේ ඊට පස්සේ පතිවෘතා ධර්මයේ ඊට පස්සේ මෙබඳු බොහෝ කරුණු හේතුයෙන් ඕතමෝ අනාචාරයට ඉඩක් නොදුටුවාය. එතකොට මේ අමරාදේවීට වැරද්දක් කරන්න තැනක් පේන්නේ මහරජාණෙනි අමරාදේවිය ලෝකෙහි රහසකුදු සොයා නොදක පවක් නොකලාය. මහතේ තියෙනවනේ නත්ති ලෝකේ රහෝ නාම කියලා. ලෝකේ රහස නැහැ. තම තමන් හිතාගෙන හිතාගෙන හිටියට මේ මං කරන දේ රහස්යෙන් හොරෙන් කරන්නේ මං කියලා ඇත්තටම බැලුවොත් මේ ලෝකේ රහස් නැහැ. ඒකට හේතුව මොන බලන්න ඉතින් මිනිසුන් අතරින් ඇය රහස් තැනක් ලබයි නම් මිනිසුන්ට පේන්නේ නැති වෙන්න මොකක් හරි පවක් කළොත් එකල්ලි අමනුෂ්‍යයන් අතරින් රහස් තැනක් නොලබන්නේය. අමනුෂ්‍යයෝ හරි දකිනවා. එහෙමයි අමනුෂ්‍යව හරි දකිනවා. දැන් මිනිස්සු දැක්කේ නැහැ කියන්නකො අමනුෂ්‍යව හරි දකිනවා. ඉතින් අමනුෂ්‍යයන් අතරින් රහස් දැනක් ලබන අමනුෂ්‍යොත් දකින්නේ නැත්නම් ඒක පරසිද්ධාන්නා පැවිද්දන් අතුරින් රහස් දැනක් නොලබන්නේය. අනු අනිත් අයගේ හිත් පේන මේ පැවිද්දෝ ඉන්නවා. ඒ පැවිද්දන්ගෙන් ඉඩක් ලබන්නේ නැහැ. ඍෂිවරු වගේ ඍෂි ඒ කියන්නේ මේ අමරාදේවි කාලේ පැවිද්දෝ නැහැ ඍෂිවරු. ඉතින් පරසිද්ධාන්නා පැවිද්දන් අතරින් රහස් තැනක් ලබයි නම් ඇය පරසිද්ධාන්නා දෙවියන් අතරින් රහස් තැනක් නොලබන්නේය. ඉතින් දෙවියොත් මේ පැවිද්දොත් දන්නේ නැත්නම් මේක අපි අද කාලේ කියමු අද කාලේ හාමුදුරුවෝ හිට පේන්නේ නැහැ කියන්නකෝ. දෙවිවරුන්ගෙන් කොහොම ගැලවෙන්නද? ඉතින් පරසිද්ධාන්නා දෙවියන් අතරේ රහස් දැනක් ලබයි නම් ඇය තමාගේ හෘද සාක්ෂියෙන් රහස් දැනක් නොලබන්නේය. දැන් කොහින්ද පැනලා යන්නේ? හෘද සාක්ෂියත් එක්ක හෘද සාක්ෂිය නිතරම විමසන්න ගන්න. ඒ කියන්නේ හෘද සාක්ෂිය. හෘද සාක්ෂිය කියන්නේ පුදුම කෙනෙක්. ඒ කියන්නේ මෙයාමයි කියන්නේ අර වැඩේ කරපන් කියලා. පස්සේ උඹ කරපු වැඩේ කියලා වද දෙන්නෙත් මෙයාම තමයි. හෘද සාක්ෂිය කියලා එකක් තියෙන නිසානේ මහත්තයා බය අපිට. ඇයි මැරෙන වෙලාවේ ලෙඩ ඇඳ ඉන්න වෙලාවේ මෙයා පෙන්න පෙන්න දෙනවනේ උඹ කරපු වැඩ ටික කියලා. හෘද සාක්ෂිය කොහෙන් ගැලවෙන්න මේ ලෝකෙම වහන්න පුළුවන්. හෘද සාක්ෂිය. මහත්තයා අපිට පොත් අමතක වෙන්න පුළුවන්. බැනපු කියපු දේවල් අමතක වෙන්න පුළුවන්. ඕන දෙයක් අමතක වෙන්න පුළුවන්. මේ වුණාට අපෙන් වෙච්ච දේවල් කොහොමද යා මතක තියාගන්නේ නැහැටි. එහෙමයි ස්වාමීනි දැන් අකුසලයට අකුසලයේ සිද්ධ වෙනකොට ඒට අනුබල සපයලා ඉවර වෙලා පස්සේදී මේ පීඩාවට ඒ ඒකෙන්ම චෝදනා කරනවා හෘද සාක්ෂිය. හරි හෘද සාක්ෂියක් නැහැ කියන්නකො. කිසිම ආතප්පාතකුත් නැහැ. හෘද සාක්ෂියකුත් නැහැ කියන්නකො. නමුත් ධර්මයෙන් ධර්මයෙන් තැනක් නොලබනවා. ඒ කියන්නේ කර්මයෙන්. අපිට කොච්චර අමතක වුණත් කර්මයෙන් විපාකේ හදලා දෙනවා. එකෙන් වෙනස් වෙන්න අපිට හැකියාවක් නැහැ. කිසිම අවස්ථාවක් නැහැ. මෙවදු බොහෝ කරුණු හේතුවෙන් රහස් තැනක් නොලැබුණා කියලා. ඊට පස්සේ ඇය ලෝකෙහි ඇරවියුම් කරුවෙකුත් සොයා එබඳු එබන්දෙකු නොලබන්නේ නොලබන්නේ පවක් නොකලාය. කියන්නේ උඹට පවක් වෙන්නේ නැහැ, ඔබ කරදරයක් වෙන්නේ නැහැ, එයාව බේර ගන්න, ගලව ගන්න කෙනෙක් ඇරයුම් කරුවෙක් දකින්නේ නැහැ. ඒ නිසා අමරාදේවි පවක් කළේ නැහැ කියනවා. මහරජාණෙනි මහෞෂධ පඬිතුයෝ 820 කරුණකින් සමන්විත වූහ. ඒ කවර 820 කරුණක් දෙයක්. ඊට පස්සේ දැන් කියනවනේ අමරාදේවි කල්පනා කරපු විදිය. මහෞෂධ පඬිතුමාගේ තිබ්බා කියනවා 28ක් කරුණු. මොනවද ඒ? මහෞෂධ පඬිතුමේ මේ සූර බල ඇත්තේකි. පවට ලැජ්ජා ඇත්තේකි. පවට බය ඇත්තේකි. කුසල පාක්ෂිකයේකි මිතුරන් ඇත්තෙකි ඉවසන්නේකි සිල්වතකි සත්‍යවාදීකි පිරිසිදු ගුණ ඇත්තෙකි ක්‍රෝධ නොකරන්නේකි නිහතමානී කෙනෙකි iriසියා නැත්තේකි වීරියවන්තේකි ගුණ දන රැස් කරන්නේකි ජනයාට සංග්‍රහ කරන්නේකි දම්බේ දන්නේකි සකල ජනයාට ප්‍රිය වූවේකි යටහත් පැවතුම් ඇත්තේකි මෘදු සිත් ඇත්තේකි වංචා නැත්තේකි මායා නැත්තේකි මහත් වූ බුද්ධිය ඇත්තේකි කීර්තිය ඇත්තේකි මහා ඥානයෙන් යුක්ත කෙනෙකි හිතයිසී කෙනෙකි ඇසුරු කරන්නන් විසින් පතන කෙනෙකි සියලු ජනයා හට ධනයක් වැනි කෙනෙකි යසස්වී කෙනෙකි මහරජාණෙනි මහෞෂධ පඬිතුතෙමි මේ අටවිසි කරුණා අංගයන්ගෙන් යුක්ත වූයේය ඒ අමරාදේවී තමෝ මහෞෂධ පඬිතයන් බඳු කෙනෙකුගෙන් නිමන්ත්‍රණයක් නොලැබ පවක් නොකලාය ඒ කියන්නේ ඒ වාගේ කෙනෙක්ගෙන් අයරයුමක් ඒ ඒ වාගේ කෙනෙක් පොළඹවන්නේ නැතුව වරද්දක් කෙරෙන්නේ නැහැ කියන්නේ. මේකෙන් තියෙන්නේ මිනිස්යාගේ ಗುಣ කල්පනා කරන එක. එහෙමයි ස්වාමීනි. දැන් ওই වරද්දට යොමු වෙන්නම ස්ත්‍රීන්ට ඒ දෙන්නේ ඒ ස්ත්‍රිය තමන්ගේ මිනිහා දානවනේ පල්ලහැටම. මේකට පණක් නැති මිනිහෙක් කියලා. එතන මිනිහා පහත් කරපු ගමම්ම ඒ ඒ පහත් කිරීම නැමැති කර්මයේ බලවේගයෙන් ස්ත්‍රිය පොළඹවනව වරද්දට. තමන්ගේ මිනිහාගේ හොඳකම හිතන්න කියනවා. හොඳ ಗುಣ. ඒතකොට මේ වාගේ මිනිසෙකුට මගේ අතින් වැරද්දක් වුණොත් මට ඒක හොඳ නෑ. මට සහගහයි. ඉතින් මේවා මහත්ය උත්තරම ගුණධර්ම. අද කාලේ ගත්තොත් එහෙම අද කාලේ සමහර වෙලාවට ඔය නාගරික ප්‍රදේශවල තමන්ගේ බිරිඳ විකුණා කකා යන නීච තුච්ච විරස්චීන පිරිමි ඉන්නවනේ. එච්චර පිරිහිමක් නේද ස්වාමී. මේවා ලේසි නෑ මහත්තයා. දැන් ඔය ඇමරිකාවේ ළඟදීන් ගබ්සා කිරීම තහනම් කළා නියෝගයක් දැම්මා. ඒතකොට පාර දිගට ගෑනු මිනිහලා බෝඩ් තියාගෙන හිටියා තහනම් කරන්න එපා තහනම් කරන්න එපා අපිට දරුවෝ මරන්න ඕන කියලා. ඔන්න මේ පාර මහමේක පත්තරේ දාලා තියෙන විස්තර. එහෙමයි ස්වාමී. ඒතකොට ඒතර මිනිස්සු මරා එහෙම ඉල්ලනවා. ඊළඟ living to the gather කියලා. ආවනේ නිදහසේ ඕන මිනිසෙක් ඉන්න පුළුවන් පරිසරයක් හදාගන්න. එහෙමයි. ඒකට ඒ වගේ බටහිර රටවල් වල නම් මේවා කතා කරන්න දෙයක් නැහැ. මේ මහත්තයා ඒ සිංහල ජාතියට මෙච්චරම කෙනෙහිරිකම් එන්නේ මේ ಗುಣධර්ම <coughs> මේ මාණික්‍ය ඔක්කොම තියෙන ආකාරය මේක නිසා. එහෙමයි ස්වාමීනි. මණිකාරන්ට කවුරුවත් කාන්තාරයක් අනින්නේ නැහැ. මැණික් තියෙන පොලොක් අනින්න. ඒ නිසා මේ ලෝකෙන් ಗುಣධර්ම අතුගාලා දාන්න ಗುಣධර්ම නැති සමාජයකට බැට දෙන්නේ නැහැ. ಗುಣධර්ම තියෙන සමාජයකට බැට දෙන්නේ. ස්වාමීන් වහන්සේ තවත් වෙනක් තමයි අර පුරුසාධිපත්‍ය කියලා සංකල්පයක් පෙන්නලා ඉවරලා තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන් තුළ තියෙන ගුණවත්කම දයාවෙන් හිතුවනම් සමහර විට ඒකත් උල්ලංඝනය වෙන කාරණා ඒ දැන් ඒ ඒ ඔක්කොම බටහිර සංස්කෘතියත් එක්ක උරුම වෙච්ච දේවල්නේ. එතකොට මහත්තයා තමන්ගේ ස්වාමියාට ගරු කරන එක තමන්ට ස්වාමියෙක් හිටියට පස්සේ ඒ තමන්ගේ ස්වාමියාත් එක්ක පතිවෘතාව රැකගෙන වාසය කරන එක මේවා ಗುಣධර්මනේ උත්තරම ಗುಣධර්මනේ මේ වගේ ಗುಣධර්ම තියන අයටනේ නිවනක් තියෙන්නේ. එතකොට මේ වාගේ ಗುಣධර්ම දැන් තියෙන්නේ මේ බුද්ධ ශාසනයත් එක්ක. එහෙමයි. ඒතර බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ මනාව අද කතා වෙන්නේ සිංහලෙන්. එහෙමයි ස්වාමී. ඒතර සිංහල ජාතියත් එක්ක. එතකොට මේ ලෝකයේ අයහපත් බලවේග ඔක්කොටම මේ ලොකු මේ අභියෝගයක් මේ සිංහල ජාතිය. ලොකු අභියෝගයක් සිංහල ජාතිය. ඒ සිංහල ජාතියේ ප්‍රෞඩත්වය එන්නේ මහවංශයේත් එක්ක. ඒතර මහවංශයෙන් තමයි තේරෙන්නේ මේ බෞද්ධ සංස්කෘතියත් එක්ක සිංහලයට පණ ආපු විදිය. සිංහලයා නැමැති මිනිස්යාගේ ශරීරයේ දුවපු ලේ ටික තමයි බුද්ධඝම. එතකොට ඕක ඕක එනව මුල ඉඳලම. ඒ ඕක කොච්චර මුල ඉඳලා එනවද කියලා කියනවනම් අවසාන සිංහල රජා අවසාන සිංහල රජා මේ තමන්ගේ නායකකාර දකුණු ඉන්දියානු මේ මස්සිනාට රජකම දුන්නානේ. ස්වාමී ඒ කියන්නේ සිංහල પરම්පරාව නැති වෙන්නේ එතකොට ඇමතිවරුයි බිසවයි ඔක්කොම මෙයාට බලපෑම් කරද්දී රජකම දුන්නා ඊට පස්සේ රජා අඬලා තියෙනවා මහත්තයා එහෙමයි ස්වාමීන් ගොඩාක් අඬලා තියෙනවා අනේ මෙච්චර කාලයක් සිංහලයට උරුම වෙච්ච දේ සිංහල වංශයෙන් වෙන එක්කට ගියා කියලා ඊට පස්සේ මහත්තයා රාත්‍රියේදී හිතවත් පුරුෂ රාජ පුරුෂයෙක් එක්ක ගංග මේ ගඟට ගිහිල්ලා මෙතෙක් සිංහල රජවරුන්ගේ ඔළුවේ සිරසේ විතරක් තිබ්බ සිංහල ඔටුන්න ගඟ මැදට දාලා සිංහල රජා වැරදි වැඩක් මහා ඡේදවාචකයක් කළා. නමුත් ඔටුන්න දුන්නේ. ඊට පස්සේ තමයි Hindu ක්‍රමයට ඔය අර මේ ඔටුන්න නුවර යුගයේ තියෙන ඔටුන්න දැන් තියෙන ඔටුන්න ඒක හැදිලා තියෙන මේ විදිහට කරන්න දෙයක් නැහැ මේ ඔක්කොම මොකද්ද වුණා නමුත් ඒ සිංහල රාජ પરම්පරාව වෙනස් කරපු එකකටත් අංශුවක් හරි සිංහලකම තිබ්බා එහෙමයි අංශුවක් හරි සිංහලකම තිබ්බා එතකොට ওই විදිහට සිංහලකමත් එක්ක එනකොට තමයි මේ තේජස තියෙන්නේ සුද්ධා දැනගත්තා සුද්ධා මේකට දරුවෝ උඩ මම අයියේ කිව්වේ පෘතුගීසින් ළමයි මිරිස් ගලේ තියලා මිරිස් හඹරනවා වගේ අඹරලා තියෙනවා මහත්තයා. දරුවෝ වංගෙඩියෙන් බිම දාලා කොස්සට තලනවා වගේ දරුවෝ තල්ලා තියෙනවා. කුරුල්ලෝ කෑ ගන්න හැටි බලාපල්ලා කියලා මේ දරුවෝ පුංචි ළමයි අහසට දාලා කඩුවල්ලා තියෙනවා. එහෙම ආගම් පතුරවාගෙන ආවේ. එතකොට ඔය ආපු ඉතිහාසයේ විස්තර ඔක්කොම තියෙන්නේ මහාවංශේ. ඒ නිසා තමයි සුද්දා සිංහල මිනිසයාට මහවංශය කියවන්න බැරි විදිහට සැක උපද්දුවේ. සමහරලාට ওই සුද්ධෝමද දන්නා මේ ඇටසැකිලි ගෙනල්ලා මේකට මෙච්චර කාලයක් මෙච්චර කාලයක් කියලා මහවංශයට විරුද්ධ කරුණු වෙන විදිහට සාක්ෂි දක්වන්නේ. විතරම් මේ සතකපට භාවයෙන් මේ මේ මන්ත්‍රණ යුද්ධ කියලා තියෙනවා. මන්ත්‍රණ යුද්ධ කියන්නේ ඔහුන් ඔවුන් ඉදිරිපත් වෙන්නේ කෙනෙක් පේන්නේ ඒ අය අතරින්ම රාවයක් යවනවා. කතාවක් යවනවා. ඒ අය අතරම බිඳෙනවා. ඒ අය අතරම අදහස් මෙව වෙනවා. කෙනෙකුට කෙනෙක් නැති වෙනවා. ඊට පස්සේ සතුරා ආක්‍රමණය කරනවා. ඒවට කියන මන්ත්‍රණ යුද්ධ. එතකොට ඒ යුද්ධවලට අහු වුණා. ඒ නිසා තමයි අදටත් යම්කිසි සිංහල මිනිහෙකුට මහවංශයේ ගැන මොකක් හරි සැකයක් ඉපදලා තියෙනවා නම් ඒකාට අනිවාර්යෙන් විස කැවිලා. එහෙමයි මොකද මේ මහාවංශ සිද්ධියත් එක්ක ලේවලටම එනවා මේ සිංහල ජාතිය බුද්ධ ශාසනයත් එක්කම යන පිරිසක්. ඒ ධර්මානුකූලව ශිෂ්ටාචාරයක් එක්ක යන පිරිසක් කියලා. ස්වාමීන් වහන්සේ ශිෂ්ටාචාරයේ බොහෝ කාරණා බෙදා හදා ගැනීම අනිකාගේ ඉඩකඩ පහසුව බලන එක කෑම වේල හරි අනික් එක්කනට දෙන එක සංවර භාවය මේ සියලු කාරණා ගොඩාක් තිබ්බ මහන්තයා ඉතින් ඒ ඒ ඔක්කොම ටික වෙනස් වෙලා ගියා මේ ඔක්කොම සුද්ධාගේ ගැට 1915 මුස්ලිම් සිංහල ගැටුම් එනකොට ඒ ඔක්කොම පෝෂණය කරලා තියෙන සුද්දා. පොලිසිය මේ අරන් සිංහලයට විරුද්ධව කටයුතු කරලා තියෙනවා. ආණ්ඩුවෙන් සිංහලට විරුද්ධව කටයුතු කළේ. ඉතින් අද කාලෙත් ඒවා සිද්ධ වුණා. ඒතර මේ ඔක්කොම තේරෙනවා 1948න් නිදහස ලැබුණා කිව්වට ඒ කාලෙ වෙච්ච ඒවාමයි අදත් වෙන්නේ. එහෙමයි ස්වාමී. ඒතර අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට කෙසේ නමුත් ඒවා අපිට අදාළ නැහැ. මම මේ කිව්වේ අහිංසක ගුණධර්ම රකින පතිවෘතාව රකින ස්වාමියාට ආදරය කරපු පිරිසක් සිංහල මිනිස්සු අතර හිටියා. මේ අමරාදේවි වගේ කාන්තාව මිනිස් ලෝකයේ මේ සිංහල කාන්තාව අතර ඉන්න ඇති ඕන ස්වාමීනි ඔය නේද අපේ ජන සමාජය සකස් කළා මේ තමයි අපේ සිංහල ජනතාවට බිරිඳකට තිබ්බ පූර්ව ආදර්ශය ආදර්ශ කාන්තාව දැන් අද අමරාදේවි කියලා කිව්වම දන්නේ නැහැ මේ දවස්වල මහත්තයා අර ආනකාරක ධර්මපාලතුමා වෙනුවෙන් ලොකු වැඩසටහනක් මේ ඉදිරියට සංවිධානය වෙමින් පවතින නිසා අපේ ස්වාමීන් වහන්සේ නම නිකමටම ඉස්කෝලේ ළමයෙක්ගෙන් අහලා අනගාරික ධර්මපාලතුමාගේ නෝනාගේ නම මොකක්ද කියලා. දැන් ළමයා අහස පොළොව ගැටලා කල්පනා කරනවා එයාගේ නම මොකක්ද කියලා. එතකොට අනගාරික කියන වචනේ අර්ථයවත් දන්නේ නැහැ. මෙයා විවාහ නොවි හිත බඹසර රකමින් හිටපු මහා පඬිවරයෙක් කියන එකවත් දන්නේ නැහැ. ධර්මපාලතුමා ගැන දන්නේ නැහැ. එතකොට ඒකවත් දන්නේ නැති ආයත මහාවංශයක් කොහොමද දැනගන්නද? ස්වාමීනි මේ අපේ දරුවන් ටිකත් අපේ නොකර මේ බුද්ධිමුමියෙන් ගලවලා අරගෙන ඉවත් කරගත්තා. බෑ මහන්සයා මේවා කොහොම කරන්නද? කොහොම කරන්නද මහන්සයා? මේවා කියලා කියලත් අපේ උගුර ලේ රහ වෙලා තියෙනවා. අනේ අවශ්‍යයි එහෙමයි සර්. ඒකයි. ඉතින් ඒ නිසා මේ බලන්න මේ වරදින් ඒ නිසා වැරදි කාමසේවනයේ කියන එක ස්ත්‍රියකගේ සාමාන්‍යයෙන් ස්වභාවයක්. ස්ත්‍රී ගතියක්. එතකොට මේ ස්ත්‍රී ගතය අභිඹවලා ඈ උත්තරම ස්ත්‍රියක් කරන්නේ කල්පනාවෙන්. ස්වාමීන් මේ පරිද්දෙන්න තමන්ගේ සිහිය පවත්වන්න පුළුවන් නේද? ඔව් බලන්න දැන් තමන්ට රහම් මේ හොරෙන් හැංගෙන්න තැනක් තියනවාද කියලා. එහෙමයි ස්වාමීන්. හැංගෙන්න තැනක් තියෙන. දැන් මතක නැද්ද අර අර මොකද්ද ජාතක කතාව මනමේ මනමේට මේ මනමේ නාට්‍යයට මම හිතේ සත්තුබත්ත ජාතකයේද මට මතක නෑ. ඒකට ඒ ජාතක කතාවේදී අර තමන්ගේ ස්වාමියා මරලා වැද්දට වහ වැටෙනවනේ. ඒකට මෙයා මොකුත් දන්නේ වගේ කැලෙන් එළියට එනවා. දැන් වැද්දක් දාලා ගියානේ. සක්දෙවිඳු කල්පනා කළා හිටපන් හොඳ වැඩක් කරන්නම් කියලා. සක්දෙවිඳු සතරවරන් දෙවියන්ට කරුණ කියලා මෙහෙම සිද්ධියක් කළා. ඒ තමයි හිවලෙක් මේ මස් වැදල්ලක් අරගෙන එනවා. ගඟේ මාළුවෙක් උඩ පයින්නවා. ඒක මස් වැදල්ල දාලා අර මාළුවට පැන්නා. මාළුවට පයින් අතරේ ඔකුස්ස ඇවිල්ලා මස් වැදල්ල අරන් ගියා. ඒකට අර කෙල්ල කැලේ ඉඳලා එළියට ඇවිල්ලා hina වෙනවා. වතුරේ ඉන්න මාළුවා දැකලා දැහැගෙන ආපු මස් ඇදල්ල බිම දැක්ලා පෑන්නා. අනුකුස අරන් ගියා කියලා. ඊට පස්සේ අර හිවලා කතා කරලා කියනවා මේ තමන්ගේ ස්වාමියාත් එක්ක ඇවිල්ලා පස්සේ අර වැඩි රජෙක් හිත ගිහිල්ලා තමන්ගේ මිනිහත් මරාගෙන ඇඳුම් ආයිත්තන් ආභරණ ටිකත් වැද්දට දීලා වැද්දක් ගියාට පස්සේ දැන් තෝ තනියෙන් ඉන්නව නේද මටත් වැඩි අනුවණකම් තෝත් කළා කියලා. තේරුණා නේද? ඉතින් ඒ උපමා කොහෙන් හරි දැන් මහා වනයේ කිසිවෙක් නොදැනෙද්දී දෙවිවරු දකිනවා. මහත්ය හැම දෙවිවරු කියන්නේ මේ අපි වාගේ මෝඩ జాතියක් නෙවෙයිනේ. ඒ ඇත්තන්ට දිවස තියෙනවනේ. ඒකනේ දිවස කියන්නේ දෙවියන්ට තියෙන ඇසනේ. ඒ දිව්‍ය ඥාණයෙන් දකිනවනේ, පරසිට දකිනවනේ. කොහොම හොර වැඩ කරන්නද? කොහොම රහස් වැඩ කරන්නද? ඉතින් ඒ නිසා මේ ස්ත්‍රීන්ද නම් ස්ත්‍රීන්ට නම් වරදේ ස්වාමියාගේ හොරෙන් වැරදි කරන අයට ගැළවිල්ලක් නැහැ. හෘද සාක්ෂියෙන් හරියනවා. නිරේ බොහෝ දුක් විඳින්න වෙනවා. නමුත් ඇය ධර්මය අහලා අපි කියමු මේ ධර්මය අහනවා. අහලා ඇත්ත නේන්නම් කියලා මේ අමරාදේවිගේ සිද්ධියත් කල්පනා කරලා වරදින් වෙන වැලකී හිටිනවා නම් එතකොට එයාට පස්සේ කාලයක් යනකොට අර හෘද ශක්තියෙන් චෝදනා කරනවා ඔබ කලින් වැරදි කළා කියලා. එතකොට ඈ දක්ෂ වෙනවා. මා යම් දවසක ධර්මයේ වද එදා ඉඳලා මං වැරදි යෙදුන්නේ පුළුවන් නම් ඒ ස්වාමියාට පුළුවන් තරම් ආදරේ වැඩි කරන්න ඕන. ගෞරවය වැඩි කරන්න ඕන. සමාගයෙන් වෙච්ච වැරදි වලට ස්වාමියාට වන්දි ගෙවන්න ඕන. කෙසේද වන්දි ගෙවන්නේ ආදරෙන් සෙනෙහසින් ස්වාමියාගේ අඩුපාඩු දෝෂ තියෙනවා නම් ඒවට සමාව දීලා දිනේද තව තවත් ස්වාමියාට ලං වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ මේ ඒ විදිහට තමයි මේ පවුල් සංස්ථාවක් කියන එක. ඉතින් ඒ විදිහට පව පින කුසලයේ ගැන කල්පනා කරලා මේ නිතර හිත හදා ගන්න ඕන. හිත හදාගෙන වරදින් වැළකීලා ඉන්න. මරණ මොහොතේ හිතට ආවත් එයා පුරුදු වෙලා ඉන්නවා නම් මම ධර්මයේ අහපු දවසේ ඉඳලා වරදේ දුන්නේ නැහැ කියලා. වරදක් නොකර ඉන්නවට වැඩිය මහත්යා වරදක් වෙච්ච වැරදෙන් නැගී හිටින එක ශ්‍රේෂ්ඨයි. එහෙමයි ස්වාමී. තේරුණා නේද? ඒ නිසා මේ මේ කරුණු කාරණා තේ විස්තර කරනකොට රජතුමා ප්‍රීතියටපත් වුණා ස්වාමීනි මෙහෙම එකක් තියෙනවා කියලා. අනිත් එක තමයි Tamanට ලැබුණේ පඹයක් නම් බඳින්න ඒ පඹයා හරි ස්වාමියා කියලා පිළිගන්න ඕන. කර්මානුරූප ලැබුණානේ. මම අර මතක් කළේ මහත්තයා අර හත්පන කියලා කතාවක් ඒ කාලේ. දැන් ඒවා තියෙනවා දන්නවද නාට්‍යයකටත් ඒ කාලේ ආවා පොතකටත් ආවා. මොකද කිරිහාමිද කිරිහොඳාද මන් දන්නේ නම. ඉතින් ඒ මිනිස්සයත් එක්කත් ගෑණි පවුල් කෑවනේ. ඒතර පඹේක් හරි ඉන්නවා නම් ස්වාමියා කියලා කර්මානුරූපව Tamanට ලැබිච්ච කෙනා. එතකොට එයාට අයිතියක් නැහැ වෙන ස්වාමීන් කරා යන්න. ඒක කර්මානුර මේ ලෝක සම්මුතියත් එක්ක කර්මය සකස් වෙනවා ඇයට. ඒ නිසා මේ මේ ලෝකේ අමරාදේවිය නුවණින් කල්පනා කරපු නිසා තමයි යසෝදරත් බේරුණේ. යසෝදරත් බේරුණේ සසරේ නුවණින් කල්පනා කරපු නිසා. ඒ නිසා මේ ලෝකේ සියලු ස්ත්‍රීන්ට කල්පනා ශක්තිය පහළ වේවා කියන එක තමයි අපේ ආශිර්වාදය. එහෙමයි ස්වාමීනි මේ පතිවෘතතා ධර්මය ස්ත්‍රියක් විසින් රකින්නවා නම් ඒක බොහෝ වූ වෙහෙස මහන්සිය නැත්නම් බොහෝ ධෛර්යය පිහිටවාගෙන ආය කරන ශීලයක් වෙනවාද ඒ ශීලය මහා පින්පල සහිත වෙනවද ස්වාමී? බොහෝ පින්පල සහිත හැමයි. සාමාන්‍යයෙන් බඹසරක් රකින්නවා වගේ. බඹසරක් රකින්නවා වගේ තමයි ස්ත්‍රියකට පතිවෘතාව රකින්නේ. පතිවෘතාව රකින්න ඉතින් ඒ නිසා මේ පතිවෘතාව කියන එක ලෝකයේ ශ්‍රේෂ්ඨ දෙයක්. සත්‍යක්‍රියා කරන්න පුළුවන් දෙයක්. දැන් මම කිව්වේ අර අපි අඳුරන එක අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මගේ ස්වාමියා තරුණ කාලෙම නැති වෙලා. ඉතින් එයා දරුවෝ ටිකක් හදාගෙන වාසය කළා. පස්සේ කාලේ මොනවා හරි සිදුවීම් වලින් ඈට මේ මේ මෙයාලට උපකාර ඕනම රාජ්‍ය ආයතනයක කෙනෙක් ඒ උපකාර අවශ්‍යයි මෙයාලට මෙයාලගේ ඒ ජීවනෝපාය සහ මෙයාලගේ තියෙන ආර්ථිකයේ සහ ඒවට සම්බන්ධ කරලා. ඒතර උපකාර ඕනම කෙනෙක් මෙයාට අයිති යෝජනා ගෙනල්ලා. එතකොට මේ මෑණියෝ කළා තියෙන්නේ රුවන්වැලි මහසෑයට ගිහිල්ලා මල් වට්ටියක් පූජා කළා අදිස්ථාන කළා මගේ ස්වාමියා නැති වුණා මම එදා ඉඳලා කවදාවත් වෙන මිනිසෙක් ගැන හිතුවේ නැහැ සත්‍යයයි ඒ නිසා මේ මේ පුරුෂයාට මට දුවෙක් දුවෙක් වගේ මා ගැන සිතෙන විදිහට සිතවිලි ඇති වේවා කියලා සිතවිලි ඇති වේවා කියලා සත්‍යයක් ක්‍රියා කරනවා ඒ ආව ආවම එදා ඉඳලා කෝල් නැහැ එදා ඉඳලා කෝල් නැහැ කිව්වා ඒ මනුස්සයා තාත්තා කෙනෙක් වගේ කිව්ව අදටත් ආයතනෙ දිගිලා වැඩක් කරගන්න ගිය ගමන් තාත්තා කෙනෙක් දුවෙකුට උදව් කරනවා වගේ නරක වචනයක මාත්‍රයක් අකුරක් කියවෙන්නේ නැහැ ඒක අර මනුස්සයාගේ හපංකමක් නෙවෙයි. අර බිරිඳ අර ස්ත්‍රිය රැකපු මේ සත්‍ය ක්‍රියාවේ ගුණේ බලය. ඉතින් අදටත් ඉන්නවනේ සත්‍ය ක්‍රියා කරන අය. එහෙමයි. ස්වාමීන් එතකොට අපි ස්ත්‍රියගේ සීලය බිඳින්න මේ වෙනත් කෙනෙක් කිසියම් උත්සාහයක් ගන්නවා නම් ඒක පතිවෘතාව රකින්න කෙනෙක්ගේ සීලය බිඳින්න කෙනෙක් උත්සාහ කරනවා කියන්නේ එයා මහා පාපයකට ලක් වෙනවා. මහා හොඳට හැදිච්ච කෙල්ලෝ ඉන්නවනේ. මේ හොඳට හැදිච්ච කෙල්ලගේ සිත නොමග යවන්න හදනවා කියලා කියන්නේ ඒක මහා පාපයක් මහත්තයා. ඉතින් ඒ නිසා ඒ පාප පිරිමි පස්සේ රැස් කරගන්නවා. දෙපැත්තෙන්ම ඔහන් කලවම් වෙලා මේක මේ සතර අපාය වැටෙන විදිහටම හැමතැනම හැදීගෙන යනවා. තව ඒ හැටි කාලයක් නැහැ බන ටිකක් වුණත් කතා වෙන. අවසරයි ස්වාමීනි. අද දවසේ අපේ කාලේ නිමා වෙලා තියෙනවා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර